ඊළඟට සිරෝමි මහත්මිය ඔබතුමියට මයික් එහෙනම්ද ස්වාමීන් වහන්ස මගේ ගැටු දෙකක් තියෙනවා පළවෙනි එක ස්වාමීන් වහන්ස දැන් සංයෝජන ධර්ම තුන විදිහට සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස සංයෝජන තුන ධර්ම ගන්නකොට විචිකිච්ඡාව මත විචිකිච්ඡාව නිසාද සීලබ්බත පරාමාස කියන ඒ ධර්මයේ වැඩෙන්නේ විචිකිච්ඡාව ටික ටික දුර වෙනකොට සීලබ්බත පරාම සීල්පුත වලට යාම වැලකෙනවා ස්වාමීන් වහන්සේ මේ දෙක අතර කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඒ දෙක අතර යම්කිසි සම්බන්ධයක් තියෙන්න පුළුවන්. හැබැයි අපිට පැහැදිලි සම්බන්ධයක් එකපාරට පෙන්වන්න බැරි තැන් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් සීලබ්බත පරාමාස කියලා කියන්නේ නිවනට උපකාර නොවන ධර්මයන් නිවනට උපකාර වෙනවයි කියලා දැඩිව එල්බගෙන ඒවා අනුගමනය කරන ගතිය. එතකොට දැන් අජවෘත ග්‍රෝත ආදීකට යොදලා තියෙන ඒවා නිවනට උපකාර වෙන්නේ නැහැ. නමුත් නිවනට උපකාර වෙනවා විමුක්තියට උපකාර වෙනවා කියලා හිතනවා. ඒ වගේ ඒ ඒ සංග්‍රහයට ඇතුල් කරලා නොතිබුණාට ඉන්නේ පිට අපිට තව ගොඩක් ಜಾති ගත හැකි. මම ඔකට නිතරම ගන්න කතාවක් තමයි මේ මස් මාංශ කැමෙන් වැළකී. මස් මාංශ කැමෙන් වැළකීම කියන එක ඉතාම උසස් ප්‍රතිපදා. ඒක යම් කිසි කෙනෙක් තුළ ප්‍රතිපත්තිය වැඩෙන්න, ಗುಣ වැඩෙන්න ඉතාම හොඳ ක්‍රමයක්. හැබැයි බොහෝ දෙනා ඒක පාවිච්චි කරන්නේ ಗುಣ වැඩෙන හැටියට නෙමේ සීලබ්බත පරාමාසයක්. ඒ කියන්නේ මස් මාංශ කෑවේ නැත්තම් තමයි නිවන් දකින්න පුළුවන්. මස් මාංශ කෑවේ නැත්තම් තමයි මෙත් වඩන්න පුළුවන්. මස් මාංශ කන්න නැතියට තමයි ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. අන්න එහෙම වැරදි විදිහට තමයි ඒක අර්ථකථනය කරගන්නේ. එතකොට ඒගොල්ලෝ හිතනවා මේක අනුගමනය කළහම මට නිවන් දකින්න පුළුවන් වගේ ආකල්පෙන් අන්න එතන පටලැවිල්ලක් එතන එතන තියෙන්නේ නිවනට උපකාර නොවන කරුණක් නිවනට උපකාර වෙනවාය කියලා වැරදි විදිහට අල්ලගෙන පවත්වාගෙන යනවා. ඉතින් අන්න ඒ වගේ සීලබ්බත පරමාසය කියන එකට සැකය තියෙන්නම ඕන නෑ. තමන් දෘෂ්ටිගතිකව එතනත් මෝහය තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මෝහය එතන දික්ටිගතිකව ක්‍රියාත්මක වෙන්නේ අර වැරදි දෘෂ්ටියක එල්බගෙන. ඉතින් එතනත් දැන් ඔය ඔක්කොගෙම මූලය වෙන්නේ හේතුඵල පැහැදිලිව නොදැකීම. ඒකයි හේතුඵල දැක්ම අවදි වෙනකොට ඔය සංයෝජන ධර්ම තුනම ප්‍රහාණය වෙන්නේ ඒකයි. ඊළඟට බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝරත්නයේ ගැන අවෙච්ච ප්‍රසාදේ ඊළඟට අරියකන්තේහි සීලේහි දැන් සීලබත පරාමාසයෙන් එයා නිදහස් වෙනවා වගේම හරියට ආර්ය භාවයට පමුණුවන සීලය පිළිබඳව එයා උනන්දු වෙන කෙනෙක් බවට පත් වෙනවා ආයෙ නිකන් තමන්ගේ දුර්වලකම් හංගන්නේ නැහැ හංගගෙන වහගෙන වෙන වෙන ප්‍රෝඩාවන් කරන්නේ නැහැ ඊටාම අවංකව ආර්ය භාවයට අවතීර්ණ කරන ආර්ය භාවය ආර්යයන් විසින් ප්‍රශංසා කරන ඒ චර්යාව පිළිබඳව ඔහු උනන්දු අර සීලබ්බත පරාමාසයෙන් වළකිනවා. එතකොට මේ සීලබ්බත පරාමාසයට දෘෂ්ටිය, ඇයි දෘෂ්ටිගතික වෙන්නේ හේතුඵල පැහැදිලිව පේන්නේ නැහැ. ඒ නිසා විචිකිච්ඡාව නිසා එතනට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් විචිකිච්ඡාව නැතත් ඒක මෝහ මූලිකව සිද්ධ වෙන ගැටලුවක්. දිට්ඨි දිට්ඨිය මූලිකව. ධර්ම එක එක විචිකිච්ඡාව සීලබත පරාමාස වෙන් වෙන් වශයෙන් තමයි අර ගැළවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දුරු වීම සිද්ධ වෙන්නේ සක්කාය දිට්ඨිය කියන සංයෝජන ධර්මේ ප්‍රහාණය වෙනකොට නේද ස්වාමීන් වහන්සේ. ඒ වෙන් වෙන් වශයෙන් ඒවා තියෙන්නේ වෙන වෙන ಗುಣනේ. එතකොට ඉතින් නිරුද්ධ වෙන්නෙත් එහෙම තමයි. ඒ කියන්නේ ඒකාබද්ධව කතා කළාට මේවා වෙන වෙන චෛතසිකනේ. චෛතසික. එතන අපි තේරුම් ගන්න සක්කාය දිට්ඨිය දුරු වීම නිසාරව දුරු වෙනවා කියන එක නෙමෙයි. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන ඔක්කොම එක්ක දුරු වෙන එකක් දුරු වෙන නිසා නික දුරු වෙනවා කියන කතාවක් නෙමෙයි. හේතුඵල දැක්ම නැමැති කාරණය මත ඒ ප්‍රථම මාර්ගඥානය සාක්ෂාත් කිරීම කියන කාරණය මත අර සංයෝජන ධර්ම තුන ප්‍රහාණය